සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धर्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धर्मं शरणं गच्छामि तृतीयंपि सङ्घं शरणं गच्छामि पानातिपाता विरमणि සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වත්නි අභ්‍යාත්මාර්ථ සංග්‍රහයේ එනවා ද්වාදස මග්ගංගාමී කියලා. එහි මාර්ගාංග 12ක් දැක්වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ මාර්ගාංග අතට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන ඒ තව අංග හතරකුත් එකතු කොට මාර්ගාංග 12ක් දක්වනවා. ඒ මාර්ගය කියන එක යම් තැනකට පැමිණීමේ ප්‍රතිපදාව වශයෙන් ගන්න. දැන් මාර්ගාංග කියන වචනය වැඩි වශයෙන්ම අප යොදන්නේ ඒ නිර්වාණගාමිනී මාර්ගෙහි වූ අංග දැක්වීම වශයෙන්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවෙහිදී ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය වශයෙන් වදාළ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි බොහෝ දෙනෙක් දන්නේ. ඒ මේ මාර්ගාංග 12 පිළිබඳව ඉගෙනගන්නේ අභිධර්මයේදී දුර්ගති මාර්ගාංග දැක්වීමතු ප්‍රශ්න. ඒ කියන්නේ සත්වයන් කරන <clears throat> කර්ම පිටක. ඒ කර්ම වලින් සමහර කර්ම දුර්ගතියට පමුණුවන කර්ම. දුර්ගතියට ඉතිරේ නිරය, පිරියක්, പ്രേත, අසුර කියන ඒ සතර අපායන්ට පමුණුවන. ඒ පමුණුවනේ කියන්නේ සතර අපායෝත්පත්තිය ලබා දෙන කර්ම. තවත් කර්ම තිබෙනවා ඒවා සුගතියට පමුණුවන කර්ම. දැන් මිනිස් ලොව ඒ මිනිසකු වශයෙන් ඉපදීමට හේතු වන කර්ම දිව්‍ය ලෝකවල දෙවිවරුන් වශයෙන් ඉපදීමට හේතු වන කර්ම භ්‍රම ලෝකයේ භ්‍රමයන් වශයෙන් ඉපදීමට හේතු වන කර්ම ඒවා සුගතියට සත්වයන් පමුණුවන කර්ම දැන් ඒ කර්ම සිදු කරන්නේ කෙනෙක්. සිතකින් සිතක් නැතිව කර්ම වල සිදුවීමක් ඇතිවීමක් වන්නේ නැහැ. දාප ඉගෙනගෙන තිබෙනවා මුලදීමක් මේ ඔය ධම්මපදය කියවන පින්වතුන් දන්නවා. ඒ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සික්ඛා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මංගේති චක්කංග බහකූපදං යනුවෙන් අකුසල කර්මය දුර්ගතියට පැමිණීමට හේතු වන බව දැක්වෙන ගාථාවක්. හරියට ඒ තමන් කරන ලදී අකුසල කර්මය, පාප කර්මය තමා පසුපස්සේ විපාක දීම් වශයෙන් පැමිණෙනවායි හරියට ඒ ගොනුගේ පසුපස්සේ ඇදී යන කරත්ත රෝදේ වගේ. අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ වදාළේ කුසල කර්ම පිළිබඳව මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පසන්නේන භාසිතිවා කරෝතිවා තතෝනං සුඛමන්දේති ඡායාව අනපායිනි තමාව අත්තර නොයන තමාගේ සෙවණැල්ල වගේ ඒ කුසල කර්ම විපාක දීම් වශයෙන් තමා පසුපස්සේ එනවා කියන. එහෙම තේරුමක් එහි එන්නේ. ඉතින් ඒයින් අදහස් කරන්නේ මේ දුක සැප කියන මේ දෙක ලබා ගැනීමට ඉවහල් වන ඒ කර්ම ටික. ඉතින් දුක වඩාත්ම ලැබෙන තැන හැටියට දක්වන්නේ කොහේද? දුක. දුක. ඒ වගේම සැප ලැබෙන තැන් හැටියට දක්වන්නේ සුගතයි. ඒහිනුත් සුගතියෙහි එහෙම පිටින්ම දුකෙන් අමිස්තර සැපෙයි කියලාම දක්වන්නටත් බෑ. සුගතියෙහි වුණත් එහෙම මේ දැන් අපට වුණත් ඒ වෙන දුක් නැති වුණා. සමහර විට අපට අකුසල් සිත් ඉදීම් වශයෙන්ම උවද ඇතිවන ඔය දෝමනස්ස සිත් උපදින අවස්ථාවක් ගැන සැලකතොත් ඒ අවස්ථාවේදී ලැබෙන්නේ දුක. දෝමනස්සේ දුකක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒකාන්ත සැපමයි ලැබෙන්නේ කියලා එහෙම කියන්නට බෑ මේ මිනිස් ලෝකුවා. දැන් මේ දෙක මෙතන මේ මාර්ගාංග කියන එකෙන් දක්වන්නේ සුගති දුර්ගති නිර්වාණ කියන මේ තැන් වලට සමුණුවන ධර්ම කියන තේරුම. අංගයෝය කියන තේරුම. සුගතියට පමුණුවන මාර්ගයේ අංගය සුගති මාර්ගාංග. දුර්ගතියට පමුණුවන මාර්ගයේ අංග දුර්ගති මාර්ගාංග. නිවනට පමුණුවන මාර්ගයේ අංග ඒ නිර්වාණ මාර්ගාංග. ඒ විදිහටයි මෙතන මේ මාර්ගාංග 12 දැනගත යුතු පිළිගන්න. එයින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ සම්මා කියන වචනයත් එකතු කොට දක්වා තිබෙන ඒ අංග 8 සුගතියට හා නිවනට පමුණුවන ධර්ම සුගතියට පැමිණවීමත් ඒ ධර්මයන්ගෙන් සිදු වෙනවා එනිසානේ දැන් කෙනෙක් සම්‍යක් දෘෂ්ටියයි කියන මේ ධර්මය මේ ඒ වචනයෙන් දැක්වෙන ධර්මය යන සලකනවා. එයින් කියවෙන්නේ ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසික සම්මා දිට්ඨි. ඒ ප්‍රඥා චෛතසිකය පිළිබඳව මේ අවස්ථා දක්වන්නට පුළුවන්. ඒ අවස්ථා වශයෙන් ප්‍රඥාව තමයි යෙදෙන්නේ. ඒ ප්‍රඥාව ඒ ඒ අවස්ථානුකූලව තේරුම් ගත යුතුව තිබෙනවා. මේ ප්‍රඥාවයි ඇතිවන්නේ. දැන් අප ඇතැම් අවස්ථාවලදී කියනවා කර්මය කර්ම ඵලය පිළිබඳව දැනගන්නා නුවණ කියලා. දැන් ඒ කර්මය කර්ම ඵලය පිළිබඳව ඒ දැනගන්නා නුවණ ඇති කෙනෙකු තමා තමා සිදු කරන කර්මයාගේ විපාකය තමන්ට විඳින්නට ලබන්නට සිදු වෙනවා කියා පිළිගැනීමක් ඒ තැනත්තා පිළිගන්න. එහෙම ඇතිවන්නේ හිතෙම කම්මස්ස කතා සම්මා දිට්ඨි කියන ඒ සම්‍යක් දෘෂ්ටියේ පිහිටීම නිසා. කම්මස්ස කතා සම්මා දිට්ඨි කියන්නේ කර්මය සොකීය කොට ඇති බව දැනගන්නා නුවණ. කම්මස්ස කතා සම්මා දිට්ඨි කියන්නේ ඒ සම්‍යක් දෘෂ්ටියේ ඒ ඊටාම උසස්ම තැනක් භජනය කරන මේ ප්‍රඥාවක් නෙවෙයි ඒක විදිහකින් බලන. ඒ මොකද ඒ සම්මා දිට්ඨිය බෞද්ධ අබෞද්ධ කාහටත් තිබිය හැකි සම්‍යක් ඒ සඳහා බෞද්ධයෙකුම වන්නට ඕන නැහැ. කර්මය කර්ම ඵලය කියන මේ ඇත ඒ පිළිගැනීම සිදුවන්නට නැත්නම් එහෙම පිළිගැනීමක් කරන්නට කෙනෙක් බෞද්ධයෙක් වෙන්නට ඕනේ නැහැ. ඒ කර්මය කර්ම ඵලය පිළිගන්නා වෙනත් ආගමිකයන් සිටිනවා. දැන් ඒ අයට කම්මස්සගත සම්මාදිට්ඨිය තිබෙනවා. ඒ නිසා ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වූ කාලෙහි උන්වහන්සේ නමකගේ ලෝක පහළ වීමක් නැති කාලෙහි පැවතිය හැකි පවතින සම්‍යක් දෘෂ්ටිය. කර්මස්සගත සම්මා. දැන් ඒ සම්මා දිට්ඨියේ පිහිටා සිදු කරන යහපත් කර්ම හේතු කොටගෙන තමා කෙනෙක් සුගතියට පැමිණෙන්නේ. සුගතියට. දෙව්ලොව, මිනිස් ලොව කියන මේ සුගතිගාමී වන්නට ඒ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූ සිත උපකාර වෙනවා. ඒ නිසා ඒ සම්‍යක් දෘෂ්ටිය සුගතියට පමුණුවන එක. දැන් ඒ පිළිගැනීම යමෙකුට තිබේ නම් ඒ පිළිගැනීම ඇති තැනත්තා දන් දෙනවා සීල් රකින්නවා භාවනා කරනවා වතාවත් කරනවා වැඩිහිටියන්ට සලකනවා සිදියේ යුක්තම් උදෙනවා එයාදී මේ ඒ පුණ්‍ය සම්මත දේවල් සිදු කරනවානේ ඒ තැනත්තා ඒ කම්මස්සගත සම්මා දිට්ඨිහි පිහිටා කරන වැඩ ඒ හේතු කොටගෙන හිතම සුගතියට පැමිණෙනවා. ඉතින් මේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පයක් සමග යෙදෙන එකක්. කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය ඇතිවන අතරේ මිච්ඡා සංකල්ප පවතින්නට බෑනේ. ඒ සම්‍යක් දෘෂ්ටියත් සමග එකට උපදනා ධර්මයක් තමයි සම්මා සංකප්ප කියන්නේ. සම්මා සංකප්ප කියන්නේ ඒ සම්‍යක් දෘෂ්ටිය උපදනේ යම් සිතක නම් ඒ සිතක ලැබෙන සිතෙහි ලැබෙන විතර්ක චෛතසිකය විතර්ක චෛතසිකයයි සම්මා සංකප්ප ඉතින් විතර්ක චෛතසිකය සම්මා සංකප්ප වශයෙන් දක්වන තැනදී ඒ විස්තර කරන්නේ ඒ පිළිබඳව කියන්නේ කුමක්ද ඒ සම්මා සංකප්පය නම් නිකම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය කියන මේ තුනයි. නිකම්ම සංකප්පයේ කීවේ නෛෂ්ක්‍රම්‍ය, නෛෂ්ක්‍රම්‍යයේ කීවේ කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ නිසා. තවත් විදිහකින් කියනවා නම් අලෝභයත් සමග යෙදුණු විතර්කය. අලෝභයත් සමග යෙදුණු. ලෝභයත් සමග යෙදුණා නම් ඒක කොයි වෙලාවකද ජීවත් නෛෂ්ක්‍රම්‍ය සංකල්පයක් ගන්නට බෑ. ඒක කාම විතරක්යක්. ලෝභයත් සමග උපදින. ලෝභයත් සමග උපදින්නේ කාම විතරක්. අලෝභයත් සමග නම් ඒක නෛෂ්ක්‍රම්‍ය සංකල්ප. ඒකේ නෛෂ්ක්‍රම්‍ය කියන්නේ නිකම්ම කියන එක දක්වන තැනදී නෛෂ්ක්‍රම්‍ය සංකල්පය ගැන දැනගැනීමේදී එයත් තේරුම් ගත්තොත් වඩා හොඳයි. නෙක්ඛම්ම කියන පදය පිළිබඳව දක්වා තිබෙන්නේ පබ්බජ්ජා කතමජ්ජානං නිබ්බානංච විපස්සන සබ්බේති කුසලා ධම්මා නිකම්මෝති පෞච්චරේ ඒ එහි තේරුම පබ්බජ්ජා කියන්නේ පැවිද්ද පැවිද්දයි කියන්නේ ඊගේ අත්තර ලබන තත්වයක් නේ කවුරු හරි කීවොත් Taman පැවිද්දකයි කියලා ගිහිකම් කරමින් ඒක නොදැලකන කතාවක්. නොදැලක. සමහරු ඉන්නවා පැවිද්ද. සමහරු පැවිද්දෝ ඉන්නවා. ඔව් පැවිද්දෝය කියනවා එහෙත් භාර්යාවන් සිටිනවා, දරුවන් සිටිනවා. භාර්යාවත් කැඳවාගෙන යනවා Tamanගේ ඒ මේ ඒ පැවිදි කටයුතු කරන ඒ ඒ සිද්ධාස්ථානයට එහෙම පැවිද්ද කොටසක් ඉන්නවනේ. ඒක නියම පැවිද්දක් නෙවෙයි. ඒ එහෙම පැවිද්දක් උදාගමනේ නැහැ. පැවිද්ද කියන්නේ කාමයන්ගෙන් වෙන්වීමේ තත්වයක්. දැන් ඒ කාමයන්ගෙන් වෙන්වීම කෙනෙකුට ගිහිගෙදර සිටගෙන සිටියදී කරත හැකි. දැන් කෙනෙක් එහෙම ඒ සාමා මුලින්ම කාමයන්ගෙන් වෙන්ව තමා අනිව වාසය කරන පුද්ගලයෙකු හැටියට එහෙම 아무තු පැවිද්දක්කට පැමිණෙන්නේ නැතිවත් සිටින අය ඉන්නවා. එහෙම නෙවෙයි පැවිද්දේ කියන්නේම ගිහිකම් එහෙම පිටින්ම අත්හල තත්ත්වයක්. ගිහිකම් එහෙම පිට. නැත්තම් මේ දෙකේ වෙනසක් තියෙන්නට බෑ. කුමක්ද වෙනස? වෙනස කුමක්ද? පැවිද්දාගේ ගිහියාගේ වෙනසක් පිළිෙන්නේ. ඒ වෙනස බුදු ඇඳුමෙන් පමණක් නෙවෙයි. ඒක සමහර විටක ඒ වෙනස වෙනස ඇඳුමෙන් හෝ Tamange ශරීරය ස්වභාවයෙන් දක්වතත් ඇතැම් ගිහියන්ට වඩා ගිහිකම් වල ඇලුණු පැවිද්දෝය කියන කොටසකුත් ඉන්නට බැරි නෑ. එහෙම ඒ පැවිද්ද නෙවෙයි. එතකොට පැවිද්දයි කියන එක එහෙම පිටින්ම නයිස් කප්. ඒකයි සබ්බජ්ජාන. පඨම ධානං ප්‍රථම ධානයත් නෛෂ්ක්‍රමයේ කියලා ගන්නවා. ප්‍රථම ධානයේ කීවේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධාන කුසල් සිත කියන මේන් දැක්වෙන ඒ ධාන. එයින් කුමක්ද කරන්නේ? ඒ ධ්‍යාන සිත උපදින්නට කලින්ම ඒ තැනත්තා කාමයේ යටපත් කරන කාමයේ කියන ඒ මේ මේ කාමච්ඡන්ද නීවරණය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ යට කර දුරු කරන ඒ දුරු කරන්නේ Tamange මේ භාවනා බලය. ඒ දුරු කොට ඒක ඒ ඒ අංග පහක් දුරු කරනවයි කියා දක්වන ඒ ඒ අංග පහ වශයෙන් එන්නේ ඔය නීවරණ පහ. ඒ දුරු කරන. අංග පහක් උපදවනවා නැත්නම් ඇති කරනවා. ඒ අංග පහ තමයි විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන්නේ. මෙන්න මේ ඒ නීවරණයන්ගෙන් පළමුව වරදම ඒ ධානයේ උපකාරයෙන් ගෙන්වීම සිදුවන්නේ ප්‍රථම ධානයේදී. ඒ නිසා ප්‍රථම ධානය නෛෂ්ක්‍රම්‍යය කියලා දක්වනවා. කාමයන්ගෙන් ගෙන්වීම. නෛෂ්ක්‍රම්. ප්‍රථම ධාන. ඉතින් ඉන් එහා ඉහළ ධාන ඒවා නෛෂ්ක්‍රම්‍ය නෙවෙයි. ඒ ඔක්කොම නෛෂ්ක්‍රම්‍යය තමයි. ප්‍රථම ධානය ගත්තේ මුලටම කියවෙන්නේ මේ ධානය නිසා. ප්‍රථම ධාන. නිබ්බාන නිර්වාණයත් නෛෂ්ක්‍රම්‍යයි. නිර්වාණය නෛෂ්ක්‍රම්‍යයි. ඒ මොකද? නිර්වාණය ලෝභයට අරමුණු වන ධර්මයක් නෙවෙයි. ලෝභයෙන් කාහටවත් නිවන අරමුණු කරන්නට බෑ. ලෝභෙහි විෂය, ලෝභෙහි ලෝභයෙන් අරමුණු කළ හැකි බව ඉක්මවා සිටින තත්වයක් තමා නිවනේ නිවන. ඒ නිවනෙහි ලෝභය, ද්වේෂය, මෝහය ආදී මේ සියලුම ධර්මයන්ගෙන් වෙන්වුණු ස්වභාවය වෙන්වුණු ස්වභාවය නිවන. ඒ නිසා නිර්වාණයද නෛෂ්ක්‍රම්‍ය. ඒක ඕනනම් කීත හැකි එහෙම පිටින්ම වචනේ පරිසමාප්තියත්යෙන්න නෛෂ්ක්‍රම්මේ නම් නිවනේ කියලා. ඊළඟට විපස්සනා විදර්ශනාවත් නෛෂ්ක්‍රම්මී. ඒ මොකද විදර්ශනාව නෛෂ්ක්‍රම්මී. විදර්ශනා කරන්නේ කෙනෙක් ලෝභයට යටහත් පැවතුම් සබාගෙන සිටීම සඳහා නෙවෙයි. විදර්ශනා කරන්නේ ලෝභයෙන් ඉවත් වන්න. ඒ මොකද? මේ විදර්ශනාව කුමක් පිළිබඳවද? විදර්ශනාව පවත්වන්නේ මේ ස්කන්ධ පංචකයේ. කෙනෙක් ඇලෙන්නේ මොනවටද කියලා ඇසුවොත් කිව යුතුව තිබෙන්නේ මේ ස්කන්ධ පංච. එතනින් තමයි පටන් ගන්න. ස්කන්ධ පංච. ඒ ස්කන්ධ පංචකයට ඇලෙන ඒ ලෝභය දුරු කරන්නට ඕන. ලෝභය දුරු කරන්න. ලෝභය දුරු කරන්නට නම් ලෝභය උපදවා ගත හැකි නැත උපදවා ගත යුතු බවක් මේ ස්කන්ධ පංචකෙහි නැති බව දකින්නට ඕන. ඒ දකින්නේ කුමකින්ද? විදර්ශනා නුවණ. විදර්ශනා නුවණ. ඒ විදර්ශනා කරන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිතතු දැන ගැනීම සඳහා ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිතතු දැනගත්තොත් ඒතනත්තා ලෝභයට වසඟවම වසඟව ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ. විදර්ශනාව ඒ මොකද විදර්ශනාවෙන් පෙන්වන්නේ මේ නියම తত্ত্বය නියම තත්ත්වය දැනගත්ත එකනා මේ පංචස්කන්ධයට ඇලෙන්නේ නැහැ. ඔහුට පංචස්කන්ධය අත්හරින්නටත් තවත් ලබාගත යුතු ධර්මයක් පිළිබඳ ඔහුගේ සිත යොමු වෙනවා. ඒ කුමන ධර්මයේ පිළිබඳවද? නිවන පිළිබඳ. ඒ නිසා විදර්ශනාව නෛෂ්ක්‍රමයේ කියලා කියනවා. ලෝභය ප්‍රධාන සියලුම ක්ලේශයන්ගෙන් මිදෙනු සඳහායි විදර්ශනා කරන්න. ඊළඟට සබ්බේපි කුසලා ධර්ම. සියලුම කුසල ධර්ම. මේ සියලුම කුසල ධර්මයේ කියන විට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ සියලුම කුසලයන් ආ ඒ කුසල සමග උපදනා වූ සිත් සමග උපදනා වූ චෛතසික. සබ්බේ කුසලා ධර්මා කියන එක අභිධර්මයේ එන පරිදි උදුරා දක්වනවා නම් කියන්නට තිබෙන්නේ කුසල් සිත් 21ක් ඒ සමගයගෙන චෛතසික 38ක් සබ්බේ කුසලාම මේ සියල්ලම නෙකම්ම නෙකම්ම උපෞච්චරණස් නෛෂ්ක්‍රම්‍යයි කියනු ලබේ කුසල් වලින් කරන්නේ කුමක්ද කුසල් වලින් ඇති වැඩේ කුමක්ද කියලා අසුවෝ කුසල් වලින් ඇති වැඩේ අපි ඒ කුසල් වලින් සිදුවෙන දේවල් දක්වන්නට පුළුවන් බොහෝ දෙයක්. නමුත් ප්‍රධානම කුසලයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීම. ඒකයි අකුසල විද්ධාංශන රසාය. අකුසල් විනාශ කිරීම තමයි කුසලෙහි ක්‍රියාව නැත්නම් කුසලෙහි කෘත්‍යය. ඒකයි රසය කියලා කියන්නේ. රසය දෙවිදිහකට දක්වනවානේ. කිච්ච සම්පත්තියක් වේන රසෝ නාම පෞච්චති කියලා. කෘත්‍ය රසය සම්පත්ති රසය කියලා දෙකක් දක්වනවා. ඒ කෘත්‍ය රසය කුසලයේ කෘත්‍ය රසය කුමක්ද? අකුසල් නැති කිරීම. ඒතකොට අකුසල් නැති කිරීම කුසලයෙන් වෙනවා නම් එයින් කියන්නේ අකුසල ධර්ම කුසලයන්ගෙන් නැති කරනවායි. අකුසල ධර්මයන්ගෙන් එකක් තමයි මේ කාම විස්මාව වශයෙන් යැනෙන ඒ තණ්හාව. කාම වශයෙන් දැක්කෙන තණ්හාව. එයත් එකක්. එයත් නැති කර. ඒ වගේම හැම අකුසල් හැම කුසල් සිතකම තිබෙනවා ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක්. ලෝභය නම් කාමයෙන් කියන්නේ දැන් කාම විතර්ක කියන විට ලෝභයෙන් යුක්ත වූ සංකල්පනා කාම විතර්ක. ඉතින් ඒ ලෝභය නෛෂ්ක්‍රමයේ ගන්න අලෝභය. හැම කුසල් සිතකම අලෝභය තිරේ. අලෝභය නැති කිසිදු කුසල් සිතක් නැහැ. හැම කුසල් සිතකම අලෝභය. කුසල් සිත් තිබෙනවා ප්‍රඥාව නැති නුවණ නැති ඥාන විප්‍රයුක්ත කුසල් සිත්වල නුවණ ලැබෙන්නේ නැහැ. නමුත් හැම කුසල් සිතකම අලෝභය ලැබෙනවා. අලෝභ අද්වේෂ කියන මේ දෙකම ලැබෙනවා. ඒ නිසා කුසල් සිත් වලින් අකුසල් දුරු කිරීම සිදුවන්නේ. ඒ නිසා සියලුම කුසල්ද නෛෂ්ක්‍රමයේ කියලා දක්වනවා. මොකද ඒ ඒ අවස්ථාවේදී ඒ කුසල් සිත උපදන අවස්ථාවේදී තමා තුල නැහැ ලෝභය. ඒ අවස්ථාවේදී ලෝභය නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒකට කුසල් සිතම දිගටම පවත්වාගෙන යනවනම් ඒන අදහස් කරන්නේ ලෝභය සහිත වූ අකුසල ධර්ම ඉවත් කොට තැබීම. ඉවත් කිරීම. ඒ නිසා ඒ සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අව්‍යාපාද සංකප්පය කියන්නේ මෛත්‍රී සහගත කල්පනා. අවිහිංසා සංකල්ප කියන්නේ කරුණා සහගත කල්පනා. දැන් මෛත්‍රියයි කරුණාවයි කියන්නේ ධර්ම දෙකක් කියන බව මේ පින්තුන් දන්නවනේ. මෛත්‍රියෙන් යුක්ත වූ අදහස් මෛත්‍රී සහගත කල්පනා තමා අව්‍යාපාද සංකප්ප කියන්නේ. කරුණා සහගත කල්පනා තමා අවිහිංසා සංකප්ප. දැන් ඒවයි මේ සම්මා සංකප්ප වශයෙන් දක්වන්නේ. දැන් ඒවා ලෝකෝත්තර අවස්ථාවේදී උපදිනකොට මාර්ගසිතේ ලැබෙනවා. ඊට කලින් ඒවා උපදිනකොට මේ ධර්ම උපදිනකොට ඒ ලැබෙන්නේ කුසල් සිතේ. ප්‍රධාන වශයෙන් කුසල් සිතේ සම්මා සංකප්ප. ඒක අකුසල් අකුසල විතර්කයන්ට විරුද්ධ ස්වභාවය. සම්මා සංකප්ප. ධර්ම වශයෙන් නම් විතර්ක চৈতසිකයමයි. විතර්ක চৈতසිකයමයි. දැන් මේ අවස්ථාවේදී අපට උපදිනවා කුසල් සිත. ඒ කුසල් සිතෙහි යෙදෙන ධර්මයේකුයි විතර්කය. විතර්කයේ නැතුව මේ විදිහට මේ අරමුණට සිත නැවත නැවත නැවත නැවත පමුණුවමින් මේ කටයුත්තෙහි යෙදෙන්නට බෑ කෙනෙකුට. යෙදෙන්නේ නැහැ. විතර්කය නැත්. ඒ විතර්කයේ නැවත නැවත දැන් දිගටම මේ සිත් උපදිනවා නම් එයින් අදහස් කරන්නේ විතර්කයේ සහිත සිතක් උපදිනවා අයිමත් විතර්කයේ සහිත සිතක් උපදිනවා උපදින උපදින සිත නැති වෙනවනේ තාස්පත් ඒ විදිහට විතර්කෝපකාරී නැවත නැවතත් නැවත නැවතත් මේ අරමුණෙහි එල්බගත් සිත් ඒ සිත් මේ අවස්ථාවේදී කුසල් ඒ කුසල් සිත් නම් එතන තිබෙන්නේ මොන සංකප්පයේද සම්මා සංකප්පය ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන. ඒ තුන ලෝකෝත්තර අවස්ථාවේදී පමණයි එකවරට මේ තුනම ලැබෙන්නේ අනිත් මාර්ගාංගත් සමග. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ ඒ වචනේ වශයෙන් වචනාර්ථ වශයෙන් සම්මා වාචා කියන එක දක්වන්නේ යහපත් වචන කියලා. යහපත් වචන. නමුත් මෙතන එන්නේ ඒක විරති චෛතසිකයක් වශයෙන්. ඒ යහපත් වචන කියන එක තමයි අදහස වශයෙන් ගන්නට තිබෙන්නේ. නමුත් ඒන් අදහස් කරන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සත්ත කතමා සම්මා වාචා මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, කරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. ඒ විදිහට මේ එහෙම නැත්නම් සත්‍යය ප්‍රකාශ කිරීම ආදි වශයෙන් එහෙම දේශනා කළේ නැහැ. සම්මා වාචා කියේ මුසාවාදා, පිසුනා වාචා, කරුසා වාචා, සම්පප්පලාපා කියන ඒ වාග් විස්තරිත සතරින් වෙන්වීම වෙන්වීමේ විදිහ සම්මා වාචා දැන් යහපත් වචන කියන තේරුම ගත්තොත් ඒ තේරුම අරගන්නාම දැන් දැන් මේ වෙලාවේ අපි යම් යම් දෙයක් පිළිබඳව කතා කරනවා නම් ඒ කතා කරන වචන ඒවා හොඳ වචන නරක වචන නෙවෙයි ඒ නිසා ඒවාට සම්මා වාචා කියත හැකි නමුත් ඒ නෙමෙයි මේ අදහස් කරන්නේ දැන් ඒ වචන මේ යහපත් වචන මෙහිදී අපි කතා ඒ කතා කරන විට ඒ යහපත් වචන කීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා. යහපත් වචන කතා කිරීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා. ඒ නිසා සුභාසිත වචන ප්‍රකාශ කිරීමක් සිදු වෙනවා. ඒක කියනවා නම් ඒ වචන ප්‍රකාශ කිරීම සඳහා වූ චේතනාවක් තිබෙනවා. ඒ චේතනාව චේතනා සම්මා වාචා කියලා දක්වනවා. චේතනා සම්මා වාචා. ඒ කියන්නේ යහපත් වචන ප්‍රකාශ කිරීමේ චේතනාව. මොකද? ඔව් යහපත් වචනනේ. ඉතින් මේ සම්බන්ධ එකක් වෙන්නට ඕනේ. සංකල්ප වශයෙන් ගන්න විට කිවේ මෛත්‍රී කරුණා ආදියනේ. ඒ වගේ මේ කතා කරන විට ඒ කතා කිරීමේ යහ කතා කරන්නේ යහපත් වචනයක් නම් ඒ යහපත් වචනයක් කතා කරන්නට එබඳු වචනයක් ප්‍රකාශ කිරීමේ චේතනාවක් නැතිව බෑ. එනිසා ඒ චේතනාව ධර්මයක් වශයෙන් පෙන්වනවා නම් කියන්නට පුළුවන් චේතනා සම්මා වාචා. ඉතින් මේ චේතනා සම්මා වාචා කියන ඒක ඒක මේ වචන නෙමෙයි. චේතනා සම්මා වාචා කියේ ඒ වචන ප්‍රකාශ කිරීම සඳහා සිතේ හටගන්නා චේතනාව. එතකොට මේ චේතනාව සමග ඇති සිතක් කියනවා. චේතනාවයි සිතයි. ඒ ඒ චේතනාව ඇතිවීම නිසා ඊළඟට මේ වචන ප්‍රකාශ කිරීමට ඕනෑ කරන ඒ ශරීරයේ තිබෙන යම් අවයව තිබෙනවනේ ඒ අවයව ක්‍රියා කරනවා ශබ්ද නිකුත් කරනවා කරනවානේ එතකොට ඒ ශබ්ද වශයෙන් මේ පින්වතුන්ට අසන්නට ලැබෙන දෙයක් තිබෙනවනේ ශබ්දය තමයි ඇස් වෙන්නේ. නමුත් නිකම්ම ශබ්දයක් නෙමෙයි. ඒ ශබ්ද සියල්ල ඒ ශබ්දත් නිකන් තරංග වශයෙන් එකකට පසු එකක් වශයෙන් නැහැවි. ඒ පිටවන ශබ්ද වෙන වෙන වූ නිකම්ම ශබ්ද නෙවෙයි යම්කිසි අදහසක් ප්‍රකාශ කරන වචන වාක්‍ය වශයෙන් උනි මේ පිටුතුන්ට ඒවා වැටහෙයි. වගන්නේ ඒ නිසා ඒන් යම්කිසි තේරුමක් තමන්ට ලැබෙනවා. තේරුමක් අදහසක්. සම්මා වාචා. ඒ ක්‍රියා සම්මා වාචාව වන්නේ චේතනා සම්මා වාචාව නිසා. චේතනා සම්මා වාචාව නිසා ඇතිවන සිදුවන ක්‍රියා සම්මා වාචා. ඒ දෙකම නෙවෙයි මේ සම්මා වාචා කියන විරති. සම්මා වාචා විරතියෙන් කරන්නේ කුමක්ද? අසත්‍යයක්, ඒ කියන්නේ බොරුවක්, හේලමක්, පරුස වචනයක්, වැඩක් නැති කතාවක් කිරීමෙන් වළකි. එතකොට මේ වැලකීම් වශයෙන් උපදනා සිතක් තියෙනවා. නේ සිතක් තියෙනවා ඒ සිතෙහි යෙදෙන මේ සම්මා වාචා කියන විරතිය හේතු කොටගෙන ඒතනත්තා නරක දෙයක්, වැරදි දෙයක්, අසත්‍ය දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ, කියන්නේ නැහැ. ඒකට එතන එතන එක විදිහකින් ක්‍රියා කිරීමක් නෙවෙයි කියන්නේ නැවැත්මක් තිබෙනවා. දැන් ඒ කියන්නේ අකුසලයෙන් වැළකීමයි කියලා කියන්නේ. අකුසලයෙන් වැළකීම. කුසලෙහි යෙදීම කියලා. ඒකට කිරීමකුත් තිබෙනවා. දැන් අකුසලයෙන් වැළකීමයි කියන එකේ එහෙම පිටින්ම නොකර හැරීමක් කියන එක නෙවෙයි. ඉතින් ඒ වෙලාවේ ඒතරත්තා. අපි ගනිමු කෙනෙක් සතෙකු මැරුවේ නැහැ. ඒ මරන්නට අවස්ථාවක් පැමිණි කල සර්පේ විසකුරු සතෙක් මේ සමූහයක් ඉදිරියට ආවා. සමහරු කියන්නේ එහෙම සතෙකු අත්හැරිය යුතු නෑ. තව කාට හරි විනාශයක් කරાવી ඒ නිසා මරා දමන්නට ඕනේ කියලා. එහෙම කරන්නේ නැතුව උන්ට ජීවිත දානය කියලා Taman ඒ සතා මැරීමෙන් වළකින. එතකොට ඒ වැළකීමේ කියන එක අපිට තේරෙන්නේ කිසිදු ක්‍රියාවක් කලේ නැtei කියලා. නමුත් එතනත් තිබෙනවා කිරීමක්. ඒ ඒ කිරීම මොකක්ද? ඒ නිසා තමයි සතාට ජීවිත දාණය දුන්නේ. අනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. දැන් ඔය පස්පවින් වලකින කැනත්තා. කැනත්තා මහත් වූ දානයක් දෙන කෙනෙක් කියලා. මොකක්ද දෙන දානය? අභය දානය. අභය දාන. ඉතින් මේ කේලාම් පරිසව මේ මේ මේ කේලාම් කීම නේ බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කීම කියන මේවා නිසා අන්යන්ට යම් බියක් යම් පුද්ගලයෙකුගෙන් එනවා. ඒ බිය ඉන්නේ නැහැ නේද? එතනත්තා මේ වාග් දුස්චරිතයන්ගෙන් වළකිනවන ඒ වෙනුවට උනට ඇතිවන්නේ ඔවුන්ට නොබියව වාසය කරන්නට පුළුවන්. අබේදා. ඒ වගේම තමයි අනිත් එක පිළිබඳව සම්මා සම්මාන. එතකොට සම්මා වාචා කියන එකේ චේතනා සම්මා වාචාව නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒ ගැන නෙවෙයි මෙතන කියන්නේ. ඒ වගේම ක්‍රියා සම්මා වාචා කියන එක ගැන නෙවෙයි. මෙතන කියන්නේ විරති සම්මා වාචා. ඒ වගේම තමයි සම්මා කම්මන්ත කියන්නේ. සම්මා කම්මන්තේ කියවේ පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන මේ තුනෙන් දක්වලා තිබෙනවා. ඉතින් ඒ තුන ප්‍රධාන වශයෙන් ගන්නට තිබෙන්නේ. දැන් කෙනෙක් කියතොත් තමා සම්මා කම්මන්ත කියන මේ විරතිය තමා රකින්න කෙනෙක්. ඒ නිසා Taman සතුන් මරීමෙන් වැළකුණු, Taman සරකම් කිරීමෙන් වැළකුණු, හා මිත්‍යාචාරයෙන් වැළකුණු කෙනෙක්. ඒ තුනෙන් වැළකුණු එහෙත් නරක ක්‍රියාවල යෙදෙන අය සිටිනවා. සමහර විටක මේ දකින්න දකින්න පාරේ තොටේ යන එනකොට මිනිසුන්ට කරදර කරන අය සිටිනවා. එතනදී දැකලා ඇතිනේ පාරේ යන වයස්ගත මිනිසුන්ට තරුණයෝ සමහර විටක කොළු ගැටා වූ ඒ අයට පාරේ යන්න දෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් අදිනවා, ගල් මුල් වීසි කරනවා, පිස්සන් නොවන අය පිස්සන් කරනවා ඒ මිනිස්සු. එහෙම සමහර විටක ඒ අතරේ කෙනෙක් යන්නට එහෙම කියනවා නම් මම සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම විද්‍යාචාරී දෙන්නේ නැහැ. ඒ නිසා මගේ කායික ක්‍රියා, කය පිරිසිදුයි කියලා. ඒතරත් අපේ එහෙමම කියත හැකිද? කියන්නට බෑ. ඒ කීවේ දැන් කයින් කෙරෙන ප්‍රධාන වැරදි තුනයි ඔය දක්වලා තිබෙන්නේ. නමුත් Taman කාවාරි මරන්නේ නැහැ. නමුත් ඒ හැමදෙනාටම හැමතිස්සෙම හැමදාම ගහනවා, දඬුවම් කරනවා. රිද්දවනවා. ඒ තනත්තාගේ කය හොඳද? කායික කය. හොඳ නැහැ. ඒ නිසා තමයි ඒ දැන් සතුන් මැරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන විට වහන්සේ ඒ ඒ ශික්ෂාපදය දක්වා දෙන්නේ පානාති පාතා පටිවිරතෝ සමනෝ ගෝතම නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානු කම්පි විහරති එහෙමයි ප්‍රාණඝාතයෙන් වැළකුණායි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ විනායක කියන හැටි උන්වහන්සේ පිළිබඳ නිහිත දණ්ඩෝ නිහිත දණ්ඩෝ කියන්නේ සත්වයන්ට මිනිසුන්ට හිංසා කිරීම සඳහා යොදා ගන්න දඬු පහත වූ කෙනෙක් නිහිත සත්ත්වෝ ආයුධ මහාපදුන් කෙනෙක් ලැජ්ජී ඒ සත්වයන්ට හිංසා කිරීම පීඩා කිරීම මැරීම කියන පිළිබඳව ලැජ්ජාව ඇති කෙනෙක් දයාපන්නු ඔවුන් කෙරෙහි මෛත්‍රිය උපදවා ගත්ත ඇති කෙනෙක් සබ්බපාන භූත හිතානුකම්පි සියලුම සත්වයන් කියන්නේ හැම සතුන් පිළිබඳව හැම සතුන් කෙරෙහිම හිතවත්කම අනුකම්පාව ඇති කෙනෙක්. එහෙම දක්වනවා. දැන් කෙනෙකු පිළිබඳව හිතවත්කම අනුකම්පාව ඇති කෙනෙක් නම් මම අනුකම්පාවෙනේ මොහොත ගහන්න කියලා ගහත හැකිද? එහෙම ගහන්න බෑ. ඒ ගහන වෙලාවේ අනුකම්පාවක් නැහැ. සිද්ධාන්තයි සිද්ධවන්තයි ගහන්නේ. අනේ නිසා ඒ ඒ ශික්ෂා පදයට අන්තර්ගත කොට තිබෙනවා මැරීමට අදාළ කොට අනිත් ඒවා. ඒ විදිහට ඒ කය එහෙම පිටින්ම පිරිසුදු කයක් ඇති කෙනෙක්. ඒකයි අන්න එහෙම ඒ පිරිසිදු කයක් ඇති කර ගන්නට නම් කෙනෙක් වැරදි අපිරිසිදු කාය කර්මයන්ගෙන් වළකින්නට ඕන. අපිරිසුදු කාය කර්මයන්. අන්න ඒ අපිරිසුදු කාය කර්මයන්ගෙන් වැළකීමයි මෙතන සම්මා කම්මන්ත කියන්නේ. සම්මා කම්මන්ත කියන එකත් අර කලින් කී පරිදි චේතනා සම්මා කම්මන්ත ක්‍රියා සම්මා කම්මන්ත විරති සම්මා කම්මන්ත කියලා දක්වනවා. චේතනා සම්මා කම්මන්ත කියන්නේ යහපත් කර්මාන්ත කියන්නේ යහපත් ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ චේතනා. ඒවා ඉතින් බොහෝ දෙයක් තියෙනවා. දැන් අපි කලකසෝන් කෙනෙක්. කෙනෙක් තමාගේ කායික ක්‍රියාව යහපත් කායික ක්‍රියාවක් කිරීම වශයෙන් ඇස් නොපෙනෙන එහෙම නැත්නම් ඇවිද ගන්නට අමාරු කෙනෙකුට පාරේ එක පැත්තක සිට අනිත් පැත්තට යා ගන්නට Tamange Taman උපකාර වෙනවා නම් තමයි අතින් අල්ලාගෙන ගිහින් හෝ ඒ විදිහේ එතකොට Tamanට ඇති වෙන හොඳ ක්‍රියාවක් කිරීමේ චේතනාවක්. ඒක මේකට අදාළ කොට දක්වන්නට තිබෙන්නේ ඒක චේතනා සම්මා සම්මන්තයක්. ඒ කියන්නේ හොඳ ක්‍රියාවක් Taman කළා. ඒ පිළිබඳ වූ චේතනාවක් Tamanට ඉපද. ඒ චේතනාව මට උපන්නයි කියලා කියන්නට බෑ. ඒ වැඩේ නොකර. සමහර කෙනෙක් හිතන්නට පුළුවන්. ඒ ඇති උනේ හොඳ චේතනාවක් නේද? ඒක ඇත්ත. නමුත් ඒක සම්පූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරට මතක ඇති අපි මෙතෙන්දීම කියපු එක සූත්‍රයකදී උන්වහන්සේ වදාලා යම් කෙනෙකුට ඒ විදිහේ චිත්තුප්පාද මත්තම්පිකෝ භික්කවේ කියලා එහෙම ආවේ චිත්තෝත්පාද මාත්‍රයක් හෝ ඇතිවෙනවා නම් ඒද ඔහුට බොහෝ උපකාර පිණිස පවතිනවායි කියන්නේ ඒ විදිහේ සමහරෙකුට ඇති ගන්නට බැරි නෑ. අනේ මම අර මිනිස්යාට මේ උදව්වක් කරන්නට ඕන කියලා. කෙරුවේ නෑ. ඒ ඒ එහෙම සිතක් ඇති වුණේ ඒක නැත්තා ඊට පසුබිමක හෝ ඒ සිතේ පමණක් ඇති කරගන්නවා නෙවෙයි ඒ ක්‍රියාවක් කරනවා. එහෙමත් කරන්නේ. එහෙමත් කරන්නේ. අනේ එහෙම ඒ ඒ සම්මා කම්මන්තය තිරලා. ඒතකොට ක්‍රියා සම්මා කම්මන්තේ අර විදියට ක්‍රියා කළොත් විරති සම්මා කම්මන්තේ කියේ අර වැරදි ක්‍රියාවලින් වැළකී. ඊළඟට සම්මා ආජීවය කියන්නේ කෙනෙක් අපි කවුරු ජීවත් ඒ ජීවත් වීම සඳහා අපට ඕනෑ කරන දේවල්. බදන්නවා කෙනෙකුන් මේ ජීවත් වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ තැනැත්තාට නැත්නම් තැනැත්තාය පුද්ගලයාය කියනු ලබන මේ ස්කන්ධ පංචකයෙහි එක ධර්මයක් තිබෙනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. ඒක කර්මජ රූප හැම එකකම ලැබෙන කලාපෙහි එක රූපයක් හැටියට ලැබෙන ධර්මයක්. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රිය. ඒ වගේම සිතත් සමග උපදින නැති වෙන තව ධර්මයක් තිබෙනවා ඊට කියනවා නාම ජීවිතේන්ද්‍රිය කියලා. ඒ නාම ජීවිතේන්ද්‍රිය යම් දවසක එක සත්‍යයක පිළිබඳව නාම ජීවිතේන්ද්‍රියේ මුල් ශීර්ෂය එහෙම එකක් දක්වන්නේ නැහැ. නමුත් ඒ ඇති උනේ එදා පටන් මේ වේලාවේ පටන් නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන බවක් ඒ නාම ජීවිතේන්ද්‍රිය පිළිබඳ පිළිගන්න. ඒකයි කියන්නේ ඒක චෛතසිකයක් කියන්නේ. ජීවිතේන්ද්‍රිය චෛතසිකය. ඒ චෛතසිකය හැම සිතක් පාසාර්ථය. එය සබ්බ චිත්ත සාධාරණ චෛතසිකය. පස්ත වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ හතෙන් එකක් තමයි ජීවිතේන්ද්‍රිය. ඒ නාම ජීවිතේන්ද්‍රිය. ඒ නාම ජීවිතේන්ද්‍රිය ඇති වෙන නැති වෙන උපාද ප්‍රති භංග කියන සිතකට අයත් ආයු කාලය වූ ඒ කුඩාක්ෂණ තුනක් පැවත නැතිවන ස්වභාවය. ඒ නැති වුණාට නැවතත් ඇති වෙනවා. ඒ විදිහට හැම සිතක් පාසාම ඇතිවන ධර්මයක්. ඒ ධර්මය නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වන්නේ රහතන් වහන්සේගේ චුතියත් සමග. රහතන් වහන්සේගේ චුතියත් සමග නිරුද්ධ ඒ චුතිසිතත් සමග නිරුද්ධ වෙන ජීවිතේන්ද්‍රිය නාම ධර්මය ඊට පස්සේ ඇතිවන්නේ නැහැ ඒ නිසා තමයි ඒ ඒ චිත්ත પરම්පරාව එතනින් අවසන් වන්නේ රූප ජීවිතේන්ද්‍රිය ඒ විදිහට භවයෙන් භවයට සම්බන්ධය පවත්වාගෙන යන එකක් නෙවෙයි රූප ජීවිතේන්ද්‍රිය මේ භවයේ පිළිබඳ වූ රූප ජීවිතේන්ද්‍රිය මේ භවයේදීම අවසන් වෙනවා. අවසන් වෙනවා මේ භවයේ අර කර්මජ රූප නැතිවන එහෙම පිටින්ම නැතිවන අවස්ථාව වන චුතිසිතේ භංගයත් සමග මේ රූප ජීවිතේන්ද්‍රිය අවසන්. අන්න ඒ රූප ජීවිතේන්ද්‍රිය යම්තාක්කල් මේ ශරීරයේ ඇසුරු කොට පවතීද ඒ තාක්කල් තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් හැබැයි මේ ජීවිතේන්ද්‍රිය පවතින්නට බෑ නාම ජීවිතේන්ද්‍රියක් නැත්නම්. يعني සුත නැත්නම් කාය පවතින්නටත් බෑනේ. අපි ඒක දන්නවනේ. මේ ඒ ආයුස්මාච විඥානං යදා කායං හන්තිමං අපවිද්ධෝ තදාසේති නිරත්තංග කලින්ගරං කියන ඒ ජීවේ හැටියට ආශේයි කියන ජීවිතේන්ද්‍රිය රූපයක් උෂ්ණයේ කියන කර්මජ තේජෝ ධාතුවත් විඥානයේ කියන මේ භවාංග චිත්ත પરම්පරාවත් කියන මේ තුන නම් අවස්ථාවකදී ශරීරයෙන් ගිලිහි ගියොත් එවිට මේ ශරීරය වැඩක් නැති වැඩකට නැති කරකඩක් බවට පත් වෙනවනේ. ඉතින් අන්න ඒ ඒ සිතක් තිබෙන නිසායි කයක් වැඩ දායක වැඩ කරගන්නට පුළුවන් දෙයක්ව පවතී. අන්නේ ඒ ජීවිතය. ඒ ජීවිතාව ජීවිතය පවත්වාගෙන යන අයට තමන්ගේ ජීවිතාවයි පවත්වාගෙන යන්නට පිළිෙන්නේ. තමන් කයම තමන් රූපනා කරනවා. විපාකයේ සංසිඳවා ගැනීමට හොන්නට ඕන කරනවා. ඒ වස්ත්‍ර වමනා කරනවා. ඉන්නට දැන් වමනා කරනවා. ඒ වගේම තව මේ ලෙඩක් එහෙම හැදුනම ඊට දෙහෙත් වමනා කරනවා. ඔයාගේ Tamanගේ වමනාකම් තිබෙනවා. තවත් තමාට ඒ වමනා දේවල් Tamanට තිබෙනවනේ කෙනෙක් තමාගේ ජීවිතයට බොහෝම ප්‍රිය කරන්නේ ඒ තරම් ප්‍රිය කරන තවත් දෙයක් නැහැ. කවුරු හරි කියවොත් එහෙම එකක් තියෙනවායි කියලා ඒක සත්‍යයක්වත් නොවේ. බුදුරජාණන් වහන්සේම වදාරනවා තමා තමාට වඩා ප්‍රිය කරන තවත් කෙනෙක් නැtei එහෙනම් වහන්සේ වදාරන ඉතින් අන්න ඒඳු මේ ජීවිතය පවත්වාගෙන යාමට කරන දේවල් අපිට ඕන කරන දේවල් ලබා ගැනීමට තමයි අපි මේක වැඩ කරන්නේ. එහෙම ඒ ජීවිතය පවත්වා ගැනීම සඳහා කරන වැඩ අධාර්මික වැඩනම් අන්නේ තනත්තාගේ ජීවිකාව ආජීවය අපිරිසිදු ආජීවය. ඒක මිච්ඡා ආජීවය. දැන් මෙතන කියන්නේ සම්මා ආජීවය නේ? සම්මා ආජීවය. සම්‍යක් ආජීවය නම් ගිහියෙකු පිළිබඳව කියන්නට තිබෙන්නේ ඒ ගිහියා තමාගේ ජීවිකාව සිදු කර ගැනීම සඳහා සතුන් මැරීම ආදී මේ වැරදි සියල්ලගෙන්ම වෙන් වුණු කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම අර අධර්ම වෙළඳාම් කියා දැක්වෙන ඒ වෙළඳාම් පසින්ද දුරු වුණු කෙනෙක් වෙන්නට ඕන. අර තුලා කූට, මාන කූට, කංශ කූට ආදී වශයෙන් තිබෙන ඒ වගේ ඒ වැරදි ජීවිකාවෙන් එහෙම පිටින්ම වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතනත්තාගේ ආජීවය සමහර කරුණු අතින් Tamanta කියන්නට පුළුවන්කම තිරසත් මගේ ආජීවය මේ මේ කරුණු අතින් පිරිසිදුයි කියලා තවත් කරුණු අතින් එතනත්තාගේ ආජීවය අපිරිසිදුයි. ඒ නිසා පිරිසිදු ආජීවයක් පවත්වන කෙනෙක් සොයා ගැනීම ඉතාම අසීරු කරුණක්. භාවනාව. සමහරු වැරද්ද වැරද්දසේ දකින්නේ නැහැ. දකින්නේ නැහැ. එදින් ඒ කාර්යාලවල සේවය කරන ඒ අයට තමන් කාරණානුකූලව සිතා බලනවා. තේරෙන්නට තිබෙන නොඑක් දමා කරන වැරදි. සමහරු විතරා ඒ පොදු කටයුතු සභා තිබෙන දේවල් Taman මේ කාර්යාලයේ සේවය කරන නිසා Tamanට පෞද්ගලික කටයුතු සඳහාද යොදා ගන්නට පුළුවන්. එහෙම හිතනවා. එහෙම දැන් සමහරු මට එහෙම අවස්ථාවක් ඉන්නද මම එක. ඒකයි මිච්ඡා. ඒක ඒවා කොච්චරවත් තියෙනවා. ඒක ලයිස්තුවක් හේතු කෙනෙක් කිව්වා. මම ඇහුවා මේ ලයිස්තුවේ තියෙන බඩු කුමටද? පොතේ දාලා එවන්නේ නෑ නෑ ඒක මගේ මේ රෝබිය කවුන්සියල් කියන්නේ. එහෙම Tamangeම දෙයක් හැටියට පාවිච්චි කරන්නට කවුරු හරි ඒ ක්‍රියා කරනවා නම් ඒක ආජීවයේ පිරිසුදු නැහැ. පිරිසුදු නැහැ. අන්න එහෙම බොහොම සැලකිලිමත්ව මේ தත්ත්වය ඇති කරගන්නට තිබෙන්නේ. නැත්නම් අමාරු. ඒකයි මේ මේවාට අනුව, ඒ කියන්නේ මේ ධාර්මික ජීවිතාවක් පවත්වාගෙන යනවයි කියන එක අමාරු දෙයක් ඒ කියන්නේ ඔය කරුණු නිසා. ඔය කරුණු නිසා. තමන්ගේ වාසිය සලකාගෙන කෙනෙක් බොරු කරන්නට ලෑස්ති, වැරදි කරන්නට ලෑස්ති. එහෙමනම් ඒ තනත්තාගේ ආජීවය අපිරිසිදුයි. පිරිසිදු ආජීවයක් නැහැ. ඒ අතින් ඒ ආජීවය පිරිසුදුව පවත්වාගෙන යාම අමාරුම කාහටද කියලා ඇසුවොත් කියන්නට තිබෙන්නේ ගිහියන්ට. පැවිද්දන්ට නෙවෙයි. පැවිද්දන්ට හරි ලේසි ජීවිතාව මනා හරියට පවත්වාගෙන යන්න. මොකද භික්ෂුන් වහන්සේ මහානකම ලබන අවස්ථාවේදී කියනවනේ පින්ඩපාත භෝජනං නිස්සායමේ පබ්බජ්ජා. උක්කමූල සේනාසනං නිස්සායමේ පබ්බජ්ජා. ඒ විදිහට පූතිනුත්ත භේසජ්ජං නිස්සායමේ තබ්බජ්ජං. ඒ විදිහට එනවානේ අර මිශ්‍රය හතර තිබෙනවනේ. මිශ්‍රය හතර. චීවර, පිණ්ඩපාත, සේනාසන, ඊලාන පච්චය. මෙන්න මේ අර මුලට එන්නේ චීවරනේ. චීවර පිළිබඳව එන්නේ පංසකූල චීවරන් නිස්සායමේ තබ්බජ්ජං. ඉතින් ඒ එපමණක් නෙවෙයි ඒ නිසා ඒ වයින්ම යටෙනව නෙවෙයි දායකයන් විසින් පිළිගන්වනු ලබන දේවලින් ගැටෙන්නට පුළුවන්. අමාරුවට ගැටෙන්නේ වෙන විදිහලින් හොයන්නට ගියාම. එතකොට ඒ ආජීවය පිරිසිදු නැහැ. ඒ එතකොට අපිරිසිදු ආජීවය. ඒ නිසා සම්මා ආජීවයෙන් උගන්වන්නේ ප්‍රධාන වශයෙන් කුමක්ද මිත්‍යා ආජීවයෙන් වැළකීම. මිත්‍යා ආජීවයෙන් වැළකීම. ඒකට සම්‍යක් ආජීවයක් කිරීමට Taman තෝරාගත යුතු දෙයක් තියෙනවානේ. Taman රක්ෂාව වශයෙන් හෝ තෝරා ගන්නට යහපත් තමගේ ආජීවය නොකලසන දෙයක්. කවුරු හරි රක්ෂාව වශයෙන් තෝරගත්තොත් හරක් මරන්නට ඒක රක්ෂාවක් වශයෙන් තෝරගත්තාට ආජීවය වශයෙන් ගත්තම අපහාරකයි නේද? එහෙම නැත්නම් මිනිසුන්ගේ එල්ලා මරන්නට ඉතින් එහෙම ඒවත් ලෝකෙහි සිදු වෙනවා. ඒ ලෝකයේ සිදුවන නිසා ඒවා වැරදි නැtei කියන්නට බෑ. ඒ මොකද මේ සංසාරයේදී එහෙම භයානක අවස්ථාවන් කරමින් ඉන්නට වෙනවා. ඒකයි සසර කියන භයානකකම. සමහර විට Taman කරන හේතුවෙන් එය වරදක් නෙවෙයි කියලා කෙනෙකුට තේරෙන්නට පුළුවන්. මොකක්ද එතන තියෙන වරද? වරදක් නොද. අන්න ඒ වරද නොදකින බවකුත් ඇති වෙනවා. වරද නොදකින බවක් ඇති වුණාම එතන එන්නේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය. අන්න ඒ බැවින් ඒ සම්මා ආජීවය කියන්නේ මිච්ඡා ආජීවයෙන් වැළකීම් වශයෙන් එන විරති සම්මා ආජීවයක් විරති සම්මා ආජීවයට අර සතුන් මැරීම සොරකම් කිරීම කාමීත්‍යාචාරය කුරුකීම කියලාම් කීම පරිශෝචන කීම විශ්වචන කතා කිරීම කියන ඒ ඒ හතක් ඒ හතෙන් වැළකීමක් ඒ වගේම ජීවිකාව සඳහා කරන අර වෙලදාම් ආදීන් වැළකීම කියන මේවායින් ඒ විරතිය සිදුවන්නේ. එතකොට ක්‍රියා සම්මා චේතනා සම්මා ආජීවය කියනවනම් තමන් ධාර්මික යමක් තෝරාගෙන ගන්නට එතකොට ඒ ධාර්මික මේ ජීවිතාව සිදු කර ගැනීම සඳහා ඇති වූ චේතනාව චේතනා සම්මා ආජීවය ඒ අනුව ඒ නිසා සිදු කරන ක්‍රියාවේ නම් ඒවා ක්‍රියා සම්මා ආජීව. මේ ප්‍රතන ගන්නට තිබෙන්නේ සම්‍යක් ආජීවයේ හැටියට විරක්. ඊළඟට සම්මා වායාමය. සම්‍යක් ව්‍යායාමය. කෙනෙක් උත්සාහ කරන. ඒ උත්සාහය මේ දේවලට මේ පවතින පවත්වා දැන් ගිරිය කියන එක වායාම කියන එක අකුසල් සිත් 12 හිම ලැබෙනවා ඒ අකුසල් සිත් 12හිම ලැබෙන විරිය ඇති කරගත යුතු වීරයක්ද? නෑ. එය දුරු කර ඇති කරගත යුතු වීරයක්. ඒ අකුසල් සිත් 12හිම ලැබෙන වීරයයි කියන එක මේ අකුසල් සිත් උපදින කොටයි ඇතිවන්නේ. ඉතින් ඒක ඇතිවීමට ඉඩහළ යුතු ඇති කරගත යුතු ධර්මයක් නෙවෙයි. ඒ වීරිය. ඒක මොන වායාමද? ඒ මිච්ඡාවාය. මිච්ඡාවාය. ඉතින් මේ මිච්ඡාවායාම සම්මා වායාම කියන මේ දෙක වෙන් කරගෙන මිච්ඡා වායාමයෙන් වැළකී සම්‍යක් වායාමෙහි යෙදෙන බවයි කියන එක කොයි තරම් අමාරුද කෙනෙකුට තේනවයි ලෝභ මූල සිත් ඇති වෙන අවස්ථා ද්වේෂ මූල සිත් ඇතිවන අවස්ථා, මෝහ මූල සිත් ඇතිවන අවස්ථා කියන මේ අවස්ථාවවලදී ඒ ඒ සිත්වල ඇතිවීමේ වරද දකින්නවද කියන්නේ? දකින්නේ නැහැ. ඉතින් උපදවා ගන්නා වීරය මිච්ඡා වායාම. ඒ මිත්‍යා වායාමයක් සමහර විටක බොහෝම වමනාවෙන්ම කෙනෙකු දියුණු කරනවා. දිනු කරනවා වඩා ගන්න ඇති කරගන්න ඉරිච්ඡා වාලා සමාගයේ සිටී ලෝභය දනවාගෙන අන්‍යයන් තුලද ලෝභය උපදවනවා ඉපදවීමට උත්සාහ කරනවා තමා තුල ද්වේෂය ඇති කරගෙන අන්‍යයන් තුලද ඒ ද්වේෂය උපදවන්නට ක්‍රියා කරන සමහරු ඒ ක්‍රියාවෙන් වචනයෙන් උත්සාහ කරනවා අනුන් තුල ද්වේෂය ඇති කරන්නේ නැද්ද කොයිතරම් උත්සාහ කරනවා සමහර විටකේ ද්වේෂය ඇතිවුණු ඇතිවුනේ යම් පුද්ගලයෙකු කෙරෙහි මං ඇති කෙරෙන්නේ ඒ පුද්ගලයා ළඟ හිටියා නම් මම හිතන්නේ සිය ගණනක් දහස් ගණනක් ඇති ඒ පුද්ගලයාව මරා දමන්නට ඉදිරිපත් කරනවා. ඒ තරම් ද්වේෂය උපදවන කතා කරන කතා කරන. ඉතින් තමන් තුලත් ද්වේෂය ඇති කරගෙන අනුන් තුලත් උපදවන. ඒක මොන ගායාමද? ඉච්ඡාවාය. සමහර කෙනෙක්ට ඒ විදිහේ தත්වයක් අන්‍යයන් තුළ ඇති කරවීමට Taman පුරුදු වෙන්නත් බැරිලා. Taman ඒකට ලෑස්ති වෙලා ඒ කතාවෙන් මේ විදිහටයි කරන්න කියලා ලෑස්ති වෙන්නටත් බැරි නෑ. කරලා අනුන් තුළ ද්වේෂය උපදවලා ඉතින් එහි Taman බොහෝ විට සෑහීමකට සතුටකටපත් වෙනවා. සමනු තමාරුවේ වැටෙනවා. මොකද ඒ සමාජයේ සිටේ ඇතිවන නරක ගැති නිසා. අන්‍යයන්ටත් ඒක බෝ කරනවා. ඉතින් එහෙම සලකන විට මේ පිළිසිදු ජීවිතයක් ගත කරනවායි කියන්නේ කොයිතරම් අමාරුද කියලා බලන්න. ඒකයි ඒ හරිම වාසයේ තියෙන හොඳ කමක්. විචින් වහන්සේ ආශ්‍රයට උනත් කියන්නේ එහෙමනේ. චරංචේ නාදි ගච්ඡේය සෙයං සදි සමක්කනු. ඒක චර්යයන් ඒක චර්යයන් දල්හං කෛරා මත්ති බාලේ සහායත. චරංචේ නාදි ගච්ඡේය සෙයං සදි සමක්කනු. ඉතින් ඔබට එක්ව වාසය කරන්නට හැසිරෙන්නට ඇසුරු කරන්නට ඔබට වඩා උසස් කෙනෙක් ඒ කියන්නේ සීලාදී ගුණ ධර්මයන්ගෙන් ඔබට වඩා උසස් කෙනෙක් එහෙම නැත්නම් සමාන කෙනෙක් ලැබෙන්නේ නැත්නම් සරංචේ නාදි දච්චේය සෙයං සදිසමත්තන ඒක චරියං දල්හං කෛරා තනිව වාසය කිරීමට දැඩිසේ උත්සාහ කළ යුතුය නක්ති බාලේ සහායත බාලයන් සමග එක්ව වාසය හොඳ නැත්ද මොකල යුතුයි කියන්නේ ඉතින් මොකද එහෙම වෙන්නේ ඒ බාලය බාලයා බාලකම තමයි දේ දන්නේ නැහැ කියන්නේ බාලයයි කියන එක්කෙනා බාල බව තේරුම් ගන්නට තියෙන ඔහුගේ ක්‍රියාකලාපය. ඒ ක්‍රියාකලාපයේ අනුව තේරුම් ගන්නට අමාරුයි. බාලයක්. කියන්නේ Tamanට බෑ තේරුම් ගන්න. බාලයා දැනගත හැකි ආකාරය බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. කොහොමද වදාරලා තියෙන්නේ? බාලයාව දැනගන්නට නම් එතෙම දුක්චින්තිත චින්තී හෝති දුබ්භාසිත භාසී දුක්ගත කම්මකාරී. නොසිතිය යුතු නරක දෙයක් සිතන කෙනෙක්, නොකිය යුතු නරක දෙයක් කියන කෙනෙක්, නොකල යුතු නරක දෙයක් කරන කෙනෙක්. එයින් එතනත්තාව දැනගන්නේ හෙතම බාලයෙක්යි කියන්නේ. ඔහු එහෙම නොකරනවා නම් කොහොමද පඬිතුයෝ දැනගන්නේ මේ තැනත්තා බාලයෙක් කියලා. ඒ වගේම පඬිතයාව දැනගන්නට තිබෙන්නේ ඒ පඬිතයාගේ ක්‍රියාකලාපය. එතෙම සිටිය යුතු දෙයක්ම සිතනවා. කිය යුතු දෙයක්ම කියනවා. කළ යුතු දෙයක්. ඉතින් ඒක අපි සිද්ධාන්තයක් ලෙස ගන්නවා. මේ අපි මෙතෙක් කියපු කරුණු ඊට අන්තර්ගත කරත් හැකියි ඇතුළත් කරත් හැකියි මොකද සිතක් නැතුව අපි කටයුතු කරනවා නෙවේ පළමුව සිතක් උපදිනවා ඒ සිතට අනුව තමයි අපි ක්‍රියා කරන්නේ ඊළඟට ඒ ක්‍රියා කරන්නේ දොරටු දෙකකින් ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන මේ කරුණු අපි මෙතන කිව්වා හයක්. ඒ හයෙන් යමක් නම් උපදින්නේ ඒ පුද්ගලයාට. මේකට එහෙම කීවේ මං සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනෙන් දෙකක්වත් එකවර උපදින්නේ නැහනේ අපිට. අනේ ඒ නිසා. එවන උපදින්නේ ඒ තැනත්තා එදේලේ ඔහුට ඇතිවන සිතද හොඳ සිතක්. ඒ සිත නිසා ඔහු කියන දේද හොඳ දෙයක්. ඒ සිත නිසා ඔහු කරන දෙයක් වෙද්දී ඒකද හොඳ දෙයක්. ඒ වගේම අනිත් පැත්ත ගත්තොත් මිච්ඡාදික්ඛි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම සමාධිය ගැන අපි පස්සේ එනවා. ඒ පස්යෙන් ගත්තොත් ඒ දැනත්තා සිතන දේද සිතද නරක සිතක් අකුසල් සිත් 12 අතුරින් එකක්. ඔහු කියන දෙයට නරක දෙයක් බොරු කේලාම් කරුස හිස් කියන මේ වචන හතරෙන් යම් කිසි එකකට වැටෙන එකක්